රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධය දුක. එහෙමනම් අපි මේ දුක මේ දුකට මම කියන සංඥාවක් දාගෙන ඒක ලකුවට අල්ලගෙන ඉන්නවා. එහෙමනම් පින්නතුනි අපි හැමෝම සසරින් එතර වෙලා ඉවරයි මේ පංචපාදානස්කන්ධේ හරියට තේරුම් ගත්තා නම්. ඒ නිසා මේ වගේ දේශනා සමහර වෙලාවට කෙනෙකුට අහන්න අකමැති වෙන්නත් පුළුවන්. මොකද පංච පාදානස්කන්ධය පිළිබඳව අපි බොහෝ දුරට ඒ වගේ ධර්මකාරණා විමසන්ට යන අඩුයි. හැබැයි ඉතින් අද ධර්මයේ කතා කරන යුගයක් නිසා බොහෝ දෙනා මේවා පිළිබඳව ගොඩාක් දැනුවත්. එහෙමනම් අපි මුලින්ම පංච පාදානස්කන්ධය තාම කෙටියෙන් තෝරලා මේ පංච පාදානස්කන්ධ ලෝකයෙන් ගැලවෙන ආකාරය පිනතුල්ලාට ක්‍රමානුකූලව කාලයේ පමණින් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට පින්නතුනි උපාදාන පංචකය අපි දන්නවා. ඒතර මේ පළවෙනි උපාදාන ස්කන්ධකේ මොකද්ද? රූප. රූප උපාදාන ස්කන්ධකේ. මොකක්ද රූප කියලා කියන්නේ? අපි තාම සරලව තේරුම් ගත්තොත් තථාගතයන් වහන්සේ වදාලා රුප්පතිවිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ කැඩිලා, බිඳිලා, විනාශ වෙලා යන දෙයකට තමයි රූපය කියන්නේ. මොනවද කැඩෙන්නේ, බිඳෙන්නේ? සීතලෙන් කැඩෙන්න පුළුවන්, උණුසුමෙන්, පිපාසයෙන්, බඩගින්නේ. නැති මදුරු ආදී සතුන්ගෙන් මේක විනාශ වෙන්න පුළුවන්. ඒක රූපය කියලා කියන්නේ නැතකොට කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයකට තමයි රූපය කියලා කියන්නේ. එහෙමනම් පින්නතොලි දැන් අපි මේක ටිකක් හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපේ මේ ශරීර කෝඩුව රූපයක් නෙමෙයි. ඒතර මේ ශරීර කෝඩුවේ ස්වභාවය තමයි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එක. දැන් අපි සරලවම හිතමු අපේ ජීවිතයේ කාලත්‍රයකට අපි බෙදුවොත් කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. දැන් අපි සමහර අපේ වය වෘද්ධය දැන් මේ කාලත්‍රයම අධ්‍යක්ීම් තියෙනවා. කුඩා කාලය, තරුණ කාලේ මහලු කාලේ වශයෙන්. මේවා පින්නතුනි ගෙවිලා යන්න මහා ලොකු කාලයක් යන්නේත් නැහැ. ඒක වය වෘද්ධ වුණාට පස්සේ තේරෙනවා මේ ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ කියලා. ඊළඟට අපි මේක ටිකක් තේරුම් ගන්න මේ ශරීරයම කොටස් 10කට බෙදන්න පුළුවන්. පින්නතුලේ වහලා තියෙනවා. මොනවද ඒ කොටස් 10? මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ප්‍රවංක දශකය, පම්භාර දශකය, හායන දශකය, මෝමුව දශකය. දැන් බලන්න අපිට දැන් මම මේ භවනා ඥානයකින් තේරුම් ගන්න විදිහ නෙවෙයි සාමාන්‍ය කෙනෙකුට මේ ජීවිතය බෙද බෙදා බෙද බෙදා බලනකොට මේකේ යථාර්ථය වැටහෙනවා යම් කිසි මට්ටමකට. දැන් බලන්න අපේ ජීවිතේ දැන් ওই අවුරුදු 100 කොටස් 10කට බෙදුවා. මන්ද දශකය කියන්නේ මොකද්ද? කුඩාම කාලේ ඉපදිච්ච කාලේ අවුරුදු 10 දක්වා කාලය තමයි මන්ද දශකය. දෙමව්පියන්ගේ පිහිටින් කැතකුණු ගොඩේ ගත කරන කාලය ක්‍රමානුකූලව ප්‍රශ්නවලට මැදි වෙලා ගත කරන කාලයක් කිව්වත් කමන්නේ දැන් බලන්න ওই චූටි දරුවෝ මොනවද දැක්කත් අර මොකද්ද කියලා අහනවා. මේ මොකද්ද කියලා අහනවා. ඒ ඇයි කියලා අහනවා. ඇයි එහෙම වුනේ කියලා අහනවා. ප්‍රශ්නවලට මැදි වෙලා මන්ද දසිතේ ගෙවිලා යනවා. කුඩාම කාලේ දෙමව්පියන්ගේ පිහිටෙන් ගත කරලා ඊළඟට එක එක ප්‍රශ්න ඔන්න ඒ කාලේ ගෙවිලා යනවා. ඊළඟට ක්‍රීඩා දශකය. අර මන්ද දශකයේදී තිබිච්ච පටු අදහස් නැති වෙලා ක්‍රීඩාව කෙලිදොල පිළිබඳ පුළුල් අදහස් ඇති වෙන කාලේ. හැබැයි මෙතන තව දෙයක් තේරුම් ගන්න ඕන. දැන් පින්නතුනි කෙලෙස් බහුල කාලයක් නෙමෙයි. කෙලෙස් බහුල කාලයක් නිසා මේ දශක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක අපි මේ කියන්නේ ධර්මයේ තියෙන හැටියට. දැන් අවුරුදු 20 වෙනකොට ක්‍රීඩා නෙවෙයි තවත් දේවල් කරලා නේද? අද කාලේ හැටියට. නමුත් පින්නතුනි අපි දැන් මේ අනුසාරයෙන් මේක ටිකක් තේරුම් ගමු. නැත්තම් මේ අත්තු හිතයි අපි අවුරුදු 20 වෙනකොට ඕවද කරේ කියලා හිතන්න පුළුවන්. නමුත් ඉතින් මේ මේ කාලේ හැටියට දැන් ඉතින් කෙලෙස් වැඩි වෙනවා. කෙලෙස් බහුල වෙන කාලේ පොඩි කාලෙම ඕක කරලා තියෙන්නත් පුළුවන්. නමුත් අපි දැන් මේ කරන්නේ වර්ගීකරණයක්. එතකොට බලන්න ක්‍රීඩා දශකයේ කියලා කියන්නේ අවුරුදු 20 දක්වා කාලේ. හැබැයි ඕක අවුරුදු 15ට වගේ අද කාලයට ගන්න පුළුවන්. නමුත් අපි 20 කියලා හිතමු. ඉතින් ක්‍රීඩා පිළිබඳව පුරුල් අදහස් ඇති වෙන කාලේ. ඔන්න ඒකත් දන්නේම නැහැ ගෙවිලා යනවා. ඊළඟට වර්ණ දශකය. ශරීරයේ සරසඬ ලස්සන වෙන්න උනන්දු වෙන කාලේ. ලස්සනම තරුණයා ලස්සනම තරුණිය එහෙම නිතින් ඕක මේ කාලේ දන්නේම නැතුව ගෙවිලා යනවා. ඊළඟට බල දශකය. අවුරුදු 30 40 ශරීර ශක්තිය ඇති වෙන කාලය. මං කාටවත් බය නැහැ. ආදි වශයෙන් කියමින් නොඑක් දෙනා එක ප්‍රශ්න පවා ඇති කරගන්න කාලයක් නේ. ඒකත් දන්නේම නැහැ ගෙවිලා යනවා. ඊළඟට ප්‍රඥා දශකය. ප්‍රඥා දශකය කියලා කියන්නේ 40 ඉඳලා 50 දක්වා උපක්‍රමශීලීව කටයුතු කළ කාලේ. කියන Tamanට හොඳට වාසි සැලසෙන විදිහට වැඩ කරන කාලයක් ඕන ඒකත් ජීවිලා යනවා. ඊළඟට ප්‍රවංක දශකය. දන්නේම නැහැ. Taman දන්නේ Tamanගේ කොන්ද පොඩ පොඩ නැමෙනවා කියන. ඔන්න ක්‍රමානුකූලව ඒකත් නැමෙනවා ඉතින්. තව අංක දශකේ. සම්භාර දශකය කියලා කියන්නේ අර ප්‍රවංක දශකයෙන් පටන් ගත්ත නැගීම තවත් පටන් නැබෙන්න ගන්නවා. ඕන්න එතකොට ටික ටික වැටෙනවා දැන් බෑ කියලා. ඉස්සර වගේ කන්න බෑ, ඉස්සර වගේ වැඩ බෑ, යන්න බෑ. ඔහොම තමන්ට දැනෙනවා. හායන දශකේනකොට හොඳට තේරෙනවා. හොඳටම කෙස් රවුල් ඉදිලා, ඒක ඊට කලින් සිද්ධ වෙනවා. නමුත් ඒවා ඉදිලා ඊළඟට පින් හැම රැලි වැටිලා දාත් වැටිලා අඩි 10ක් තියාගන්න බෑ බෙහෙත් අහුරක් හැමදාම බොන්න ඕන ඔන්න හායන දශ කෙනෙකුට හිතෙනවා අනේ මට වෙලා තියෙන දේ කියලා Tamanටම දැනෙන කාලය ඊළඟට ඔන්න 80 මෝමුව දශකය ඒ කියන්නේ සිහියක් නැති වෙනවා දැන් දරුවා අහන්න එකක් උත්තර දෙන්න එකක් එහෙම වෙනවන්නේ නේද ඉතින් මේ බණ කියන මටත් පොදුයි ඇත්තන්ටත් පොදුයි මොන සිහිය නැහැ. මතක නැහැ. ගොඩාක් දුරට මතක නැහැ. මතක නැති වුණාම අපි දන්න වයෝවෘද්ධයට කේන්ති යනවා. ඔන්න ඔය ප්‍රශ්න ඇති වෙන කාලේ මෝ මූව කාලේ. සිහි සිහි මුලාවෙන් ගත කරන්නේ. ඊළඟට පින්නතුණි මෝ මූව දශකයේ සායන දශකයේ අන්තිම කාලේ ඇඳටම වෙලා දරුවන්ගේ කාගේ හරි පිහිටෙන් ගත කරන කාලේ ඔන්න බලන්න පින්නතුනේ මේ රූපය කැඩිලා බිඳිලා යන එකක් නේද? දැන් තේරෙනව නේද? මේකේ ස්වභාවයම කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එකක්. අපි කිව්ව මේක සීතලෙන් උණුසුමෙන් වෙන්න පුළුවන්. දැන් බලන්න සමහර රටවල් තියෙනවා සීත කාලේ දහස් ගණන් මැරෙනවා. උෂ්ණ කාලේ දහස් ගණන් මැරෙනවා. ලෙඩ රෝග වලින් දහස් ගණන් මැරෙනවා. ඉතින් මේකේ ස්වභාවය තමයි ඇත්තට මේක විනාශ වෙලා යන එකක්. වැඩි ඕන නැහැ. උඩට ගත්ත හුස්ම පහළට හෙලා ගන්න බැරුණොත් ඉවරයි. එහෙමනම් පින්නතුනි මම ඔය කිව්වේ විදසුන් නුවණකින් තේරුම් ගන්න ක්‍රමය නෙවෙයි. විදර්ශනා ඥානකින් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මේකේ විනාශය. නමුත් සාමාන්‍ය කෙනෙකුට හොඳට තර්කානුකූලව කල්පනා කළ බලපුවාම මේ රූපේ වෙනස් වීම ඉතාම හොඳට පැහැදිලි වෙනවා. එහෙනම් දැන් රූපය කියන එක තේරෙනව නේද? ඕකට තමයි රූපය කියලා කියන්නේ. ඊළඟට වේදනා. වේදනා ස්කන්ධය. මොකද වේදනා කියන්නේ? ඇත්තටම වේදනාව කියන්නේ මුලින්ම හිතට ගන්න මේක සිතුවිල්ල. මේක මොකද්ද? සිතුවිල්ලක් පමණයි. නැතු අමුතු ද්‍රව්‍යයක් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. වේදේති තිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථය. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. මෙන්න මේ විඳීම තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. මේක ඉතින් දිය පොපුලක් වගේ. මේකත් වහාම වෙනස් වෙවි වෙනස් වෙවි යන දෙයක්. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න එක වේදනාවයි අපිට එක වෙලාවක විඳින්න පුළුවන්. වේදනා දෙකක් එකට විඳින්න පුළුවන්. බෑ. ඒකයි මේක අනිත්‍ය වෙලා යනවා කියන්නේ. දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දකිනකොට ඔන්න ලස්සනයි නම් අපි සැප වේදනාවක් විඳිනවා. ඊළඟට කනෙන් ශබ්දයක් අහන එක කැමති මිහිරක් නම් සැප වේදනාවක් විඳිනවා. නාසයට සුවඳක් ගන්න එක සැප ඒක හොඳයි නම් සැප වේදනාවක් විඳිනවා. දිවට පින්නතුනි ආහාරයක් ගන්නකොට ඒක රසයි නම් සැප වේදනාවක් විඳිනවා. කයට කැමැති පහසක් ලැබෙනකොට සැප වේදනාවක් විඳිනවා. එතකොට බලන්න දැන් මේ වේදනාවේ තියෙන අනිත්‍යතාවය කොච්චරද කියලා අපි ඇහෙන් ලස්සන රූපයක් දකිනවා. ඒකම පින්නතුනි කනට කවුරු හරි අපිට බයිනෝසා. එතකොට අර සැප වේදනාව වයි මේ කනෙන් අහන ශබ්දය ඒ දුක් වේදනාවයි දෙක එකටම අපි විඳිනවද? නෑ. එකට විඳින්නේ නෑ. ඒ දෙක අපි වෙන වෙනම විඳින්නේ. අර සැප වේදනාව ඉවර වෙලා තමයි දුක් වේදනාව විඳින්නේ. ඒතර බලන්න අර සැප වේදනාව ඉවරයි. මොන දුක් වේදනාවක් ඇති වුණා. ඊළඟට මධ්‍යස්ථ වේදනාව කියලා කියන්නේ සැපයි දුකයි දෙකම නැති උපේක්ෂා වේදනාව තමයි මධ්‍යස්ථ වේදනාව කියලා කියන්නේ. එතකොට අපි මේකේ මේක වේගවත් භාවයේ තේරුම් ගන්න ඕන. දැන් බලන්න චිතක ස්වභාවය තේරුම් ගන්න මේකේ තියෙන වේගවත් භාවයේ තේරුම් ගන්න දැන් අපි දැකලා තියෙන පෙරහැරවල් වල අර ගිනි පන්දම් කරකවනවා නේද? ගිනි පන්දම් කරකවනකොට ඒගොල්ලෝගේ දක්ෂතාවයෙන් ගිනි ජාලයක් වගේ බෝලයක් වගේ කරකවනවා. හැබැයි මේ කැරකිල් කැරකවිල්ල නවත්තපු වෙලාවට දෙපැත්තේ විතරයි පන්දම් දෙකක් අපිට පේන්නේ මේක එකම ජාලයක් කියලා, එකම බෝලයක් කියලා. ඒ කරකවන නිසා. අන්න ඒ වගේ තමයි සිතේ ස්වභාවයත් හරියම වේගවත්. අපි හිතමු අපි වුණ රූපවාහිනිය නරඹනවා. රූපවාහිනිය නරඹනකොට හොඳ පුටුවක වාඩි වෙලා අපි හිතමු රාත්‍රී ආහාරයත් ලත්ති ගානත් අතේ තියාගෙන කතාවකුත් කරගෙන දැන් රූප වාහිනිය නරඹනවා. එතකොට ඇහෙන් රූප වාහිනිය බලනවා රූප. ඊළඟට ඒකේ ශබ්දත් ඇහෙනවා අපට කනට. ඒ අතරේ බත්වල රසත් නැත්තම් කෑමේ රසත් අපේ දිවට දැනෙනවා. ඉඳගෙන ඉන්න පුටුවේ පහසත් අපට දැනෙනවා. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපි මේ ඔක්කොම එකපාර විඳිනවා කියලා නේද? නෑ පින්නතොනි. අපි මේක විඳින්නේ වෙන වෙනම. හිතේ තියෙන වේගවත් භාවයට අපට තේරෙන්නේ මේක එකට විඳිනවා කියලා. දැන් රූප දැකලා ඒ රූපේ ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි අපිට ශබ්ද හෙන්නේ. නමුත් අපිට එකට වගේ තමයි තේරෙන්නේ. අර බලන්න සැප වේදනාව හරි මොන වේදනාව හරි ඒක වහ වහ වෙනස් වෙනවා. ඒකනේ මේක දියබබුලක් වගේ කියලා කිව්වේ. ඊළඟට දැන් බලන්න දැන් අර රූප පේනවා අරකි ශබ්ද හැනත රූප දැන දැකලා ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ අන ශබ්ද හැනවා ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ මොන රස දැනෙනවා ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ පහස දැනෙනවා ඉතින් එහෙමනම් මේකේ චිතක ස්වභාවය අපි තේරුම් ගන්න ඕන එතකොට පින්නතුණි දැන් පින්නතුල්ලා තේරුම් ගන්න වේදනාව දියබුබුලක් වගේ කිව්ව එකයි වහවහාම ඇති වෙනවා නැති වෙනවා. ඒක වේදනාව කියලා කියන්නේ එතකොට බින්දිනවා බින්දිනවා කියන අර්ථය. මේක නාමස්කන්ධයක්. සිතුවිල්ලක්. තව විදිහකින් කිව්වොත් චෛතසිකයක්. ඊළඟට පින්නතුනේ සංඥා. සංඥාස්කන්ධය. සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. මොකද්ද සංඥාව කියලා කියන්නේ? හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. දැන් සංඥා බලකාය කියලා හමුදාවෙත් තියෙන නේද? ඒතර සංඥාව කියන්නේ දැන් මේවා හොඳට වටහා ගන්න ඕනේ. මොකද මේකම තමයි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න කිව්වේ නෑ නේද? දුක අවබෝධ කරන්න කිව්වේ. එහෙනම් දුක කියලා කියන්නේ මොකද්ද? පංච පාදානස්කන්ධය තමයි දුක. මේකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේවා ටිකක් කොහොම හරි ඔළුවට දාගත්තොත් අපට ඒක ලොකු පිළිසරණක්. උත්තර සංඥාව හඳුනා ගන්නවා සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති හඳුනා ගන්නවා මොනවද අපි හඳුනගන්නේ අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා කනෙන් ශබ්ද හඳුනා ගන්නවා නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා දිවෙන් රස හඳුනා ගන්නවා කයෙන් පහස හඳුනා ගන්නවා හිතින් අරමුණු හඳුනා ගන්නවා ඉතින් මේ හඳුනා ගැනීම ඇත්තටම නිරිඟුවක් වගේ. අපි හඳුන ගන්න දේවල් නිරිඟුවක් වගේ. මේ සංඥාවේ ස්වභාවය නිරිඟුවක්. නිරිඟුවක් කියලා කියන්නේ මොකද්ද? නිරිඟුවක් කියලා කියන්නේ ඇත්ත වගේ පේනවා. ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. දැන් බලන්න මහා මහපාරේ දවල් 12ට එකට අපි වාහනයක යනකොට කෙලින් පාරක පාර පාරේ අපිට පේනෝනේ දෑත නිකන් වතුර වගේ තියෙනවා. හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට වතුර නැහැ. අන්න ඒ වගේ එකක් තමයි මිරිඟුව. ඒතර සංඥාව හඳුන්වන්නේ මිරිඟුවක් හැටියට. දැන් බලන්න පින්නතුනි මේ සංඥාවේ ස්වභාවය පුහුදුන් පුතඥයා නිතරම මේක විපල්ලාස වශයෙන් තමයි දකින්නේ. හඳුනගන්නේ හරි විදිහට නෙවෙයි. වැරදි විදිහ තමයි අපි හඳුනගන්නේ. ඒක තමයි පුහුදුන් අයගේ ස්වභාවය. හොඳට සුතවත් ශ්‍රාවකයා නම් මේක දන්නවා. අනිත් බොහෝ දෙනෙක් හඳුනගන්නේ වැරදි විදියට. මොකද්ද වැරදි විදිය? ඒකට කියන්නේ විපල්ලාස. අනිත්‍ය දේ අපි නිට්ටය හැටියට හඳුනා ගන්නවා. දැන් අපි ගත්තාම ඕම්මනේ අපි හඳුනගන්නේ නේද? අනිත්‍ය දේ නිට්ටය හැටියට. දුක් දේ සැප හැටියට. දැන් පංචස්කන්ධය බලන්න. පංච උපාදානස්කන්ධය දුකක් කිව්වා අපි අල්ලගත්ත සැපේ කියලා. ඒ කියන්නේ අපි උපන්දින වලට නේද? happy birthday to කියලා කියන්නේ මොකටද? දැන් අපිට එහෙම කියන්න පුළුවන් ද බෞද්ධයන්ට? දැන් අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛා කියලා දේශනා කළ පළවෙනි දේශනාවම. අනේ උන්වහන්සේ සරණ යන ශ්‍රාවකයෝ බොහෝම හොඳට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහිල්ලා ඉපදීම සුබයක් හැටියට සැලකනවා. ඒකනේ හැපි කියන්නේ. නේද? ඒකට අපිට බෞද්ධයන්ට එහෙම කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඉතින් අපි උපන් දිනයක් සමරන්න ඕනේ පින්නතුනේ ඒක ටිකක් වෙනස් විදිහකට. ඒක ඉතින් දැන් අද කාලේ හැටියට අපි කෙනෙකුට එහෙම විශ් කරනකොට නැත්තම් සෙත් පතනකොට උපන්දිනයේ දවසට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා නිදුක්ව නිරෝගීව කටයුතු කරගන්න ලැබේවා අන්න එහෙමවත් කියන්න පුරුදු වෙන්න මේක මේ මහා ලොකු සන්තෝෂයක් ඉපදීම කියලා කිව්වොත් අපේ සරුවත්ඥන් වහන්සේගේ ධර්මය එහෙම් පිටින්ම පාගා දැමීමක් අපි හිතන්නේ නැතුව කරාට සුබ උපන්දිනයක් මොකද්ද මේකේ තියෙන සුබේ සුබයක් තියනවාද දැන් මේ පුංචි දරුවෙක් වුණත් හිතන්න මේ දරුවෝ ඉගෙනගෙන මේ ඉදිරි සමාජයට ගිල මොන කට්ටක් කණ්ඩ ඕනද කියලා හිතන්න. ඒතර දැන් මේ පින්නතුන්ලා මේ වයසට ගිහිල්ලා මොන දේ මොන ප්‍රශ්න වලට මුහුණ දෙලද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවද සුබයක්? සුබයක් නැහැ. ඒ නිසා අපි සමාජයේ මට්ටමින් ජීවත් වෙන්න ඕන නිසා ඒ වගේ අවස්ථාවල පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලාවත් පතන්න. එහෙමවත් කරනවා නම් ඒක ටිකක් හොඳයි. එතකොට බලන්න ඊළඟට දුක් දේ සැප හැටියට හඳුනගන්නේ අපි. අන්න වරද්ද ගන්නවා. ඊළඟට පින්නතුනි අනිත්‍ය දේ නිට්ටි හැටියට දුක් දේ සැප හැටියට අසුබ දේ අසුබ දේ සුබයක් හැටියට අපි ගන්න. ඊළඟට අනාත්ම දේ ආත්මයක් හැටියට ගන්න. බලන්න විපල්ලාසෝක පැහැදිලිවම ධර්මයේ දන්නේ නැති ධර්මයේ තුල ජීවත් වෙන්නේ නැති කෙනා තුල ඔය වැඩෙනවා. දැන් මේ අනිත්‍ය කියන එක මේ කොච්චර පණ අපිටම තියෙනව නේද? මේක බොරුවක්ද? දැන් ගත්තොත් අපි පණ නැති දේවල් ගමු. දැන් අර තියෙන ගෙවල්, දොරවල්, යාන වාහන. දැන් බලන්න ඔය පැරණි ගෙවල්, පරණ ගෙවල් බලන්න ඒවා දැන් පින්නතොන ඒවා හරීම අබලං වෙලා. ඒවා හදපු කාලේ කොහොම තියෙන්නේ නැද්ද? අන්න අනිත් වෙලා ගියා. දැන් අනුරාධපුර පොළොන්නරුවට ගියාම බලන්න නට්ටාවශේෂ, ඒ කළු ගල් ඒවයි නිර්මාණ මුල් කාලේ තියෙනකොට කොහොම තියෙන්නේ ඇද්ද? අනිත් වෙලා ගියා. ඔය විදිහට පින්නතුනි බාහිර පරිසරයේ තියෙන අවිඥානික දේවල් අනිත් වෙලා යනවා. සවිඥානික දේවලුත් එහෙමයි. සවිඥානික දේවලුත් ඉතින් අනිත් වෙලා යනවා. දැන් අපේ මේ ශරීර කූඩුවම් බලන්න කොච්චර අනිත්‍ය පැත්තට හැරිලා තියෙනවද කියලා නේද? ඉතින් එහෙමනම් මේක ඇත්ත ඇති සැටියෙන් අපි ටික ටික හරි දකින්න ඕනේ. අන්න හඳුන ගන්නවා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට. අන්න ඒක නියම හඳුනා ගැනීමක්. ඊළඟට පින්නතුනේ දුක් දේ. දැන් දුක් දේ සැප හැටියට ගන්නවා. දැන් පංචස්කන්ධයම දුකක්. නමුත් සැපයක් හැටියට අපි ගන්නෙ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ කියලා. මේ ලෝකයේම පිහිටලා තියෙන්නේ දුකේ. ඊළඟට පින්නතුනේ අසුබ දේ අපි සුබ හැටියට ගන්නවා. දැන් බලන්න අපි මේ එක එක පුජ්‍යලයා ආරය ලස්සනයි මෙයා ලස්සනයි ආ විහිනාව ලස්සනයි කොණ්ඩේ ලස්සනයි ඔය විදිහට අපි ගන්නවා ඒක පොහුදුන් ගතිය තමයි නමුත් පින්නතනේ බලන්න හොඳටම මේ අසුබයක්නේ අසුබ දෙයක්නේ අපි මේ සුබ හැටියට ගන්නෙ නේද දැන් බලන්න අපේ මේ තියෙන ස්වභාවය අපි ඒකකයක් හැටියට පොදියට ගත්තොත් අපට ලස්සනයි හැබැයි මේව වෙන් කර කර ගත්තොත් එහෙම දැන් ලස්සන කෙනෙකුගේ වෙන් කරන කොටස් 32කට කේස් ලොම් නියදත් සම්මත් නහර ඇට ඇට මිදුළු ඔය ඔක්කොම වෙන් කරාට පස්සේ කොහොමද ස්වභාවය දැන් බලන්න අපි අහුවෙලා තියෙන උඩින් තියෙන හැමතයි ලස්සන දත් ටිකටයි කොණ්ඩෙටයි ඕ ටික නියපොතු ටිකටයි ඉතුරු කුණප කොටස් දැක්කොත් අපි බය වෙනව නේද දැන් අපේ බඩ මැද්දෙන් කපලා ඇතුළේ තියෙන බඩවැල් ටිකයි ඔක්කොම ටික එළියට ගත්තොත් කොතර ලස්සන කෙනෙක් ගෙනවත් කවුරුත් බලන් දෙනවද? බලන් දෙන්නේ නැහැ. එතකොට බලන්න පින්නතනේ අපි මේ චූටි දෙයකට අහු වෙලා තියෙනවා. දැන් බලන්න අපේ මේ ශරීර කූඩිය වුණත් කොච්චර අපි ශරීර කෘත්‍යයන් කරන්න ඕනද? හැමදාම දත් මදින්න ඕනේ, සෝදන්න ඕන, හැමදේම කරේ නැත්නම් මේ දවස් දෙකක් කරේ නැත්නම් ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. අපි මේක සුබයක් හැටියට අල්ලගෙන තින්නේ ඇත්තටම ඇවිදින වැසිකිළියක්. ඇවිදින වැසිකිළියක් තමයි අපි සුබයි සුබයි ලස්සනයි කියලා අල්ලගෙන ඉන්නේ. තමන්ගේ ශරීර කෘත්‍ය සතියක් ඒ ගැන නුවණින් හිතලා කරන්න බලන්න මොකද්ද මේ අපි කරන වැඩේ කියලා. කොච්චර කුණු ගොඩක්ද අපි මේ පරිසුද්ධ කරන්නේ සුද්ධ කරන්න ඕන. නමුත් අවබෝධය අවශ්‍යයි. එතකොට බලන්න අපි අසුබ දෙයක් නෙවෙයි සුබ හැටියට අරන් තියෙන්නේ. අසුබ දෙයක් සුබ හැටියට අරන් තියෙන්නේ. ඊළඟට අනාත්ම දේ මේක මම මගේ කියලා ගන්න දෙයක් නෑ. නමුත් අපි ආත්මයක් හැටියට මේක අල්ල ගන්නවා. අන්න. වැරදි විපල්ලා සංඥාව. එහෙමනම් පින්නතුනේ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ස්වභාවය මේ සංඥාව මිරිඟුවක් හැටියට උන්වහන්සේ වදාළ එකයි. එහෙනම් සංඥාවත් අපි දැන් කාලේ කාලේ පමණින් තේරුම් ගන්න ඕනේ හඳුනා ගන්නවා. හැබැයි ඉතින් නිවැරදි විදිහට හඳුනා ගන්නත් පුළුවන් නම් අපිට තායික්මන් සසර ගමන ගවන් නිමා කරන්න පුළුවන්. ඊළඟට සංකාර මොකද්ද සංකාර කියලා කියන්නේ? ඒක ටිකක් පුදුල් ප්‍රශ්නයක්. සංකතං අபிසංකරොන්ති සංකාරා. පින්නතට සංස්කාර කියලා කියන්නේ සකස් කරලා දෙනවා. එතන චේතනාව බලන්න චේතනාව මුල් කරලා සිද්ධ වෙන හැම දෙයක්ම තවත් කොටින්ම කිව්වොත් චෛතසික තියෙනවනේ 52ක් අභිධර්මයේ සිතුවිලි 52ක් තියෙනවා. ඒ සිතුවිලි 52කින් වේදනාවයි සංඥාවයි වේදනාව වේදනාස්කන්ධේ සංඥාව සංඥාස්කන්ධේ. ඒ දෙක හැරුණාම ඉතුරු චෛතසික 50ම සංස්කාර තමයි. සද්ධාව කියන්නේ සංස්කාරයක්. ලෝභය කියන්නේ සංස්කාරයක්. සංස්කාර කියලා කියන්නේ සකස් කරලා දෙනවා. ඒක තමයි සංස්කාරවල ස්වභාවය. හැබැයි මේ සංස්කාර උපමා කළේ බුදුරජාණන් වහන්සේ කෙහෙල් ගහක් හැටියට. කෙහෙල් කෙහෙල් ගහ පින්නතුනේ අරටුව හොයාගෙන කෙහෙල් ගහ පතුරු ගැහුවට පතුරු ගහනවා විතරනේ අරටුවක් හම්බෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි මේ සංස්කාරවල ස්වභාවය මේකේ හරයක් ඇත්තේම නැහැ. ඉතින් සංකතේ විසින් නැවත අභිසංස්කරණය කරලා දෙනවා. නැවත නැවත හදලා දෙනවා. රූපේ විසින් නැවත රූප හදලා දෙනවා. වේදනාව විසින් නැවත වේදනා හදලා දෙනවා. ඒක තමයි සංස්කාරයේ තියෙන ස්වභාවය. ඊළඟට පින්නතොනේ විඥානය. විඥානය කියන්නේ මොකද්ද? විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ත උච්චති. විඥානනය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. අපි හිතින්නේ ඔක්කොම දැනගන්නේ නේද? දැන් අපේ හිත 129 ආකාරයකට 189 ආකාරයකට 120 ආකාරයකට බෙදලා තියෙනවා. ඉතින් මේ බෙදුවට හිත එකයි. ලෝභ සිත්, ඊළඟට ද්වේෂ සිත්, මෝහ සිත්, කුසල් සිත්, නකුසල් සිත් ඔය විදිහට බෙදලා තියෙනවා. ඒ බෙදුවට හිත එක හිතයි අපට තියෙන්නේ. ඒතර මේ සිත් සමූහය හරි මේ බෙද බෙදුවට පස්සේ සිත් සමූහය හරි මේ සිත තමයි විඥානය කියලා කියන විඥාණයෙන් කරන්නේ දැනගන්න එක. විශේෂයෙන් දැනගන්නවා. එතකොට දැන් මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපි අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ යථාර්ථය දකින්න. දැන් එතකොට මේ පින්නතරට හිතෙන්න පුළුවන් මේකේ ප්‍රයෝජනේ මොකක්ද කියලා. නේද? පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දැකී මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන්න බෑ. මොකක්ද ප්‍රයෝජනේ? ප්‍රයෝජනේ තමයි පින්නතුනි අපි අනිත්‍ය වශයෙන් මේක යථා ස්වභාවය දැක්කොත් මේකට අපි ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ විතරක් නෙවෙයි අපි ගැටෙන්නේත් නැහැ. ඇයි මේක යථා ස්වභාවය අපි දන්නවා. ඉතින් එහෙමනම් බලන්න කොච්චර වටිනවද කියලා. විපාදාන පංචකය අනිත්‍ය වශයෙන් අනිත්‍ය කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක නේද? එහෙමනම් මේ යථාර්ථය දකින්දයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. එහෙමනම් අපේ පින්නතුල්ලා මේක දකින්න ඕන. මේ බුද්ධ ශාසනයේ තියෙන අග්‍රගණ්‍ය කුසලය මොකද්ද? මොකක්ද අග්‍රගණ්‍යම කුසලේ? අග්‍රගණ්‍යම කුසලයේ තමයි අනිත්‍ය සංඥාව වැඩි. දැන් අර තියෙන ධර්මයේ සෝහාන් පුද්ගලයෝ එක්කෙනෙකුට දෙන දාණයට වඩා සෝහාන් පුද්ගලෝ 100කට දෙන දාණයට වඩා එක සකදාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා 100 නමකට දෙන දාණයට වඩා අනාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා සිය නමකට දෙන දාණයට වඩා රහතන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා සිය නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා මහා සංඝයා උදෙසා දෙන දාණය මහත්ඵලයි. මහා සංඝයාට දෙන දාණයටත් වඩා සංඝයා වෙනුවෙන් කුටි සේනාසනයක් පූජා කිරීම කුටියක් හදලා පූජා කිරීම මහත්ඵලයි. කුටියක් පූජා කරනවටත් වඩා පින්නතුනි හදවතින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යාම ඊටත් වඩා මහත්ඵලයි පෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. සිල් ආරක්ෂා කරනවටත් වඩා මහත්ඵලයි එක මොහොතක් මෛත්‍රී භාවනාව වැඩි බලන්න. දැන් අපිට මෛත්‍රී වඩන්න කිව්වම අපි ඒවා ගණන් ගන්නෑ. හැබැයි ඉතින් උදාරම කුසලයක් මෛත්‍රිය. මෛත්‍රී එක මොහොතක් වඩනවටත් වඩා අග්‍රගණ්‍යම කුසලයේ තමයි මොකද්ද? අනිත්‍ය සංඥාව වැඩි වීම. එතකොට බලන්න මේ ශාසනය අපිට මුදල් වියදම් කරගන්නෙත් නැතුව නිකන් gedara ඉන්නකොට අග්‍රගණ්‍ය කුසල දැස් කරන්න පුළුවන් මොකක්ද අනිත්‍ය සංඥාවේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක තමයි ඊළම කුසලයේ. ඊළඟට පින්නතුල ඊළඟට තියෙන කුසලයේ මෛත්‍රිය. ඉතින් බලන්න මෛත්‍රිය වඩන්න පුළුවන් කොච්චර කුසලද? එතකොට එහෙමනම් පින්නතුනි මෙන්න මේ පංචස්කන්ධය මේ විදිහට අනිත්‍ය සත්‍ය වශයෙන්ම දකින්න ඕන. හැබැයි මේ වැඩේට හොඳට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැතුව අපිට ධර්ම ඉස්සරහට යන්න පුළුවන්ද? ධර්මයේ ඉස්සරහට අපිට යන්න පුළුවන් කමක් නැහැ ශ්‍රද්ධාව නැතුව. එහෙමනම් අපට හොඳට ශ්‍රද්ධාව ඇති කරන, කල්යාණ මිත්‍ර සම්පatti හදාගෙන, සද්ධර්මය හොඳට අහමින්, සීලවන්තකම ඇති කරගෙන අපි ක්‍රමානුකූලව මේ ධර්ම ඉස්සරහට යන්න ඕන. එහෙම වුණොත් තමයි අපට නිසි ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ. එතකොට දැන් පින්නතුල්ලාට මේ වෙලාවේ හැටියට පංච පාදානස්කන්ධය පිළිබඳව පැහැදිලි නේද? ඒතර අපි තව දෙයක් තේරුම් ගන්න ඕනේ. දැන් සමහර අය හිතනවා හාමුදුරනේ මේ පංචස්කන්ධේ මගේ පංචස්කන්ධේ සමහරුන්ගේ කතා වලින් තේරෙනවා පංචස්කන්ධය කියන්නේ එකක් ඒකේ සදාකාලික ජීවිතයේ තියෙනා වගේ එකක්. එහෙම එකක් නෙවෙයි. පින්නතුනි දැන් මම මේ බණ කියන වෙලාවේ කොච්චර පංච උපාදානස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනවද? දැන් බලන්න දැන් අපි මේ ඇහෙන් රූපයක් දකිනවා. ඒක රූප දැකීම අපි හිතමුකෝ රූපස්කන්ධය කියලා. ඊළඟට පින්නතුනේ දැකීම නිසා ඔන වේදනාවක් ඇති වෙනවා. ලස්සන රූපයක් නම් අපි කැමති රූපයක් නම් ඔන්න සැප වේදනාව, අන්න වේදනා ස්කන්ධය. ඊළඟට පින්නතුනේ අපි හඳුනා ගන්නවා හවල අන්න සංඥා ස්කන්ධය. ඊළඟට ඒ වේදනාව තුළ කුසලයක් හෝ අකුසලයක් එක්ක ලෝභයක් වගේ ඇතුළාන සංස්කාර ස්කන්ධක. මේක විශේෂයෙන් දැනගන්න විඥාණයෙන් අන්න සිත. එතකොට බලන්න මේ වචනයක් පාවිච්චි කරනකොට පංචස්කන්ධ කොච්චර ඇතිලා නැතිනවද කියලා. නේද? එහෙමනම් පින්නතොනේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අන්න එහෙම එකක්. සමහරව හිතන්නේ තමන්ගේම ජීවිතය තමයි පංචස්කන්ධය. අනේ අපේ මේ පංචස්කන්ධය කියලා සමහර මේ මට සාමාන්‍ය හොඳට තේරෙනවා පංචස්කන්ධය හැටියට හිතන්නේ එහෙම. නමුත් පංචස්කන්ධයේ ස්වභාවය තමයි මෙන්න මේක. එහෙමනම් මෙන්න මේ පංචස්කන්ධය අපි අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. දකින්නකොට පින්නතොනේ අර කෙලෙස් මුල් ගැලවිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අර ඒ කාලේ ගොවියෝ නගුලකින් කුඹුර හානවා. ඉතින් නගුල පැත්ත කකුලෙන් පද කරගෙන හානකොට අර වල් පැලෑටි මුලින්ම ගැලවිලා අනිත් පැත්තට හැරෙනවා. අන්න ඒ වගේ කියනවා අනිත්‍ය සංඥාව වඩනකොට ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල සම්පූර්ණයෙන්ම ගැලවෙනවා. ඒතර මේ අනිත්‍ය සංඥාව වැඩෙනකොට පින්නතුනි ප්‍රයෝජන පහක් ප්‍රතිඵල පහක් ලැබෙනවා. දැන් මෛත්‍රී වැඩෙනකොට දේශයෙන් නැති වෙන්නේ නේද? ඊළඟට අසුභය වඩනකොට රාගය නැති වෙනවා. එකයි. ඊළඟට ආනාපාන සතිය වඩනකොට විචිත්තකම නැති වෙනවා. එහෙම වුණ භාවනාවක එක දෙයයි නැති වෙන්නේ. නමුත් අනිත්‍ය සංඥාව වඩනකොට පහක් නැති වෙනවා. මොනවද ඒ පහ? කාම රාගය නැති වෙනවා. අනිත්‍ය සංඥාව වඩනකොට. රූප රාගය නැති වෙනවා. රූප ලෝක උපදින තින ආතාවක් නැති වෙනවා. භව රාගය නැති වෙනවා. ඊළඟට පින අස්මිමාන්නේ මම කියන සංඥාව ගැලවිලා යනවා. බලන්න කොච්චර වටිනවද කියලා. ඊළඟට අවිද්‍යාවත් ගැලවිලා යනවා. එහෙනම් අපිට කරන්නම තියෙන්නේ මේ ආයතන හරි පංච පාදානස්කන්ධ සියල්ලම අනිත්‍ය වශයෙන් දකින්න. දැන් මේ අම්මලා හවස් කාලේ බුද්ධ වන්දනාව කරලා සද්ධායනා ස්වරූපයෙන් මෙහෙම හිතුවොත් අනේ මගේ ඇස අනිත්‍යයි ඇහැට පේන රූප අනිත්‍යයි ඒ දෙන්නාගේ එකතුව නැත්නම් ඒ විඥානය අනිත්‍යයි ඊළඟට ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශය අනිත්‍යයි ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව අනිත්‍යයි ඊළඟට ඔය විදිහට පින්නතුනි අපි මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ඒවට ගෝචර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු ආදී මේ දේවල් අනිත්‍ය වශයෙන් දකිනකොට කොච්චර කෙලෙස් ගැලවෙනවද කොච්චර සසර බැන් ගැලවෙනවද ඒ නිසා පින්නතොනි බෞද්ධයන් හැටියට මේක ඍණාත්මක පැත්තක් නෙවෙයි අනිත්‍ය සංඥා වැඩුවා කියලා සමහරව එතන අනේව කරපුවාම gedara වැඩවත් කරගන්න බැරි වෙනවා හැමදේම අනිත්‍ය වශයෙන් හිතන හිතන්න ගියාම කොච්චර මෝඩකමක්ද බලන්න දැන් රහතන් වහන්සේලා ප්‍රථම සංගායනාව කරන්න කලින් අනිත්‍ය අවබෝධ කරගත් උත්මය. උන්වහන්සේ ඉස්සෙල්ලාම කරේ මොකද්ද? ඉස්සෙල්ලාම කරේ විහාර ප්‍රතිසංස්කරණය කරා. කැඩිච්ච දේවල් හැදුවා, වහලවල් හැදුවා, පීලි හැදුවා, මලු හැදුවා රහතන් වහන්සේනේ අනිත්‍ය තේරුම් ගත්තා. ඒතර මේ අපේ අය පින්නතුනේ අනිත්‍ය කියලා මොකක් අල්ලගෙන ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. මේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න කියන ස්වභාවය අපි මේ කියන්නේ. එහෙමනම් පින්නතුනේ දැන් කාල වේලාව හරි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කර අපට කැමැත්ත නැති කරන්න මොකට තියෙන කැමැත්තද පංච උපාදානස්කන්ධයේ තියෙන කැමැත්ත. ඕක තමයි ධර්මය. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ පංච උපාදානස්කන්ධේ නැති කර ගන්නට නැත්නම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන පින්වත් තිස්ස වැලිපිටිය මහත්මයා මණිකෝපාත මහත්මිය හේමමාලී වැලිපිටිය මහත්මිය චන්දස්ත්‍රී සේනාධිර මහත්මයා තිලානි ඕපාත මහත්මිය නාමලී ඕපාත රංජිත් විමල කුණරත්න මහත්මයා දූදරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම මේ කුසලය මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල් වෙන් වෙන්පු අමා මහ නිවන් පිණසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති